ආයුබෝවයි අද අපි කතා කරන්න යන්නේ හරිම ගැඹුරු මාතෘකාවක් ගැන. මේ චූලකම්ම විභංග සූත්‍රය. ඔව්. සුබ තරුණයා කියලා බ්‍රාහ්මණ තරුණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා හරිම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම ඔහු අහන්නේ ඒ ස්වාමීනි මේ ලෝකේ මිනිස්සු අතර මෙච්චර වෙනස්කම් නේද සමහරු බලන්නකෝ අඩු වයසින් මැරෙනවා. ම්ම්. තවත් අය දීර්ඝායුෂ විඳිනවා. ඒ වගේම තමයි සමහරු නිතරම ලෙඩින් අනිත් අය හරි නිරෝගී. ඇත්ත. සමහරු හරිම විරෝපී, සමහරු හරිම ලස්සනයි රූමත්. බලය අතිනුත් එහෙමයි. සමහරුන්ට කිසිම බලයක් නැහැ අල්පේශාක්‍යයි කියන්නේ. තවත් අය මහා බල සම්පන්නයි මහේශාක්‍යයි. ඔව්. ධනෙ ගත්තත් එහෙමයි දුප්පත් අය, පොහොසත් අය. සමාජ තත්ත්වය. ඒ කියන්නේ කුලය ගත්තත් පහත් කුලවල ඉපදෙන අය, උසස් කුලවල ඉපදෙන අය. අන්තිමටම නුවණ, ප්‍රඥාව. සමහරු හරිම නුවණක්කාරයි. තවත් අය එහෙම නෑ. ඉතින් මේ මේ හැම වෙනසකටම හේතුව මොකක්ද කියලායි අර සුබතරුණය අහන්නේ. ම්ම්. බුදුරජාණන් වහන්සේගේ මූලිකම පිළිතුර තමයි කම්මං සත්තේ විභජති යදිදං හීන පණීතතායයති. ආ, ඒ කියන්නේ ඒ කියන්නේ සත්වයන්ව මේ විදිහට හීන, ඒ කියන්නේ පහත් විදිහටත් ප්‍රණීත, ඒ කියන්නේ උසස් විදිහටත් බෙදන්නේ කර්මය විසින් කියන එක. කර්මය අපේ ක්‍රියාවන්. ඕ, සත්වයා කර්මයේ තමන්ගේ දායාදේ කරගෙන, කර්මයේ තමන්ගේ නෑදෑයා කරගෙන, කර්මයේ පිලිසරණ කරගෙන ඉන්නව කියලත් දේශනා කරනවා. ඒ කර්මය තමයි මේ වෙනස්කම් ඇති කරන්නේ. හරිම ගැඹුරුයි. ඒලන් අපි බරමුද අර සුබ තරුණේ අහපු හැම ප්‍රශ්නයකටම, يعني හැම වෙනසකටම හේතුව විදිහට බුදුහාමුදුර මොන වගේ කර්මද පෙන්වා දුන්නේ කියලා? හොඳයි. අපි පළවෙනියටම ගමු අර ආයුෂ ගැන ප්‍රශ්නය. ඇයි සමහරු අල්පායුෂ වෙන්නේ? ඔව් ඇයි එහෙම වෙන්නේ? සූත්‍රේ පැහැදිලිවම කියනවා යම් කෙනෙක් සතුන් මරනවා නම්, ලේ තැවරුණු අත්තිව ඉන්නවා නම්, හිංසාවට බර නම්, අනුකම්පාවක් නැත්නම් අන්නයා අල්පායුෂ්‍ය වෙන්න එහෙම නැත්නම් මරණින් මතු නරක තැනක අපායක වගේ ඉපදෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ කියන්නේ අකුසල කර්මයක්. ඔව්. ප්‍රාණඝාතය, රෞද්‍ර බව, දයාවක් නැතිකම. එතකොට දීර්ඝායුෂ ලැබෙන්න නම් ඒකේ අනිත් පැත්ත සතුන් මැරීමෙන් වැළකීලා දඬු මුගුරු අවියායුධ ඔක්කොම අතෑරලා ලැජ්ජා බය ඇතුව හැම සත්වයකෙනාම දයාවෙන් අනුකම්පාවෙන් ඉන්නවනම් එයා දීර්ඝායුෂ ලබනවා එහෙම නැත්නම් මරණින් මතු හොඳ තැනක සුගතියක උපදිනවා හරිම පැහැදිලි කරන දෙයට අනුරූප විපාකයක් ලැබෙනවා කියන එක නේද හරියටම හරි ක්‍රූරත්වයේ ආයුෂ අඩු කරනවා කරුණාව ආයුෂ වැඩි කරනවා මේ භවයේ හෝ මතු භවයකදී හ්ම් ඊළඟට අපි යමු සෞඛ්‍ය තත්ත්වයට. ඇයි සමහරු නිතර ලෙඩ වෙන්නේ අනිත් අය නිරෝගී වෙන්නේ? මෙතනත් ඒ වගේමයි අනුන්ට හිංසා කරන එක. අතින් හරි ගලකින් හරි දණ්ඩකින් ආයුධයකින් හරි මේ වගේ දේවල් වලින් අනුන්ට හිංසා පීඩා කරන කෙනා එයා තමයි බොහෝ ලෙඩ රෝගවලට ගොදුරු වෙන්නේ. ආ. ඒ කියන්නේ කායික හිංසාව. ඔව් කායික හිංසාව ඒක විපාකය තමයි ලෙඩ රෝග බහුල වීම. එතකොට නිරෝගී වෙන්න නම් ඒ හිංසාවෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම. අතින් පයින් ගල් මුල් වලින් දඬු මුගුරු වලින් ආයුධ වලින් මේ කිසිම දෙයකින් අනුන්ට හිංසා නොකර ඉන්න එක තමයි නිරෝගී බව ලැබෙන්න හේතුව. මන්ටම රෝගී බවක් විදියට විපාක දෙනවා. හරි. දැන් අපි කතා කරමු රූපය ගැන. මේක නම් ගොඩක් අය කතා කරන දෙයක්. ඒයි සමහරු විරූපී, සමහරු රූමත්. ඔව්. මෙතනදී ටිකක් වෙනස්. මෙතන මානසික පැත්තට බරයි වගේ. මානසික පැත්තට. හ්ම්. සූත්‍රය කියන්නේ නිතරම ක්‍රෝධ කරන කෙනා, පොඩි දෙයකට ගැටෙන කෙනා, හිතේ තරහ තියාගෙන ඉන්න කෙනා. ඒ කියන්නේ කෝපය, ద్వේෂය, නොසතුට වගේ දේවල් හිතේ පුරවගෙන ඉන්න කෙනා එයා විරූපී පෙනුමක් ලබන්න එක හේතුවක් වෙනවලු. ආ, ඒ කියන්නේ මානසික తত্ত্বය බාහිර පෙනුමට බලපානවා. ඔව්, එහෙම තමයි කියන්නේ. අනෙක් පැත්තට ක්‍රෝධ නොකර ඉන්න ගැටීම් ඇති කරගන්නේ නැති ඉවසීමෙන් ඉන්න කෙනා එයා දුටුවන් පිනවන ප්‍රසන්න රූමත් පෙනුමක් ලබනවලු. හරිම පුදුමයි නේද? කේන්තිය වගේ දෙයක් පෙනුමටත් බලපාන හැටි. ඇත්තරම. ඒක මේ භවයේ පෙනුමට වගේම සමහර වෙලාවට මතු භවයකදී අනිත්‍යය Tamanව දකින විදියට perception බලපන්න පුරුවන් කියන එක වෙන්නේ නැති. හොඳයි. ඊළඟට බලය සමාගයේ පිළිගැනීම. අල්පේශාක්‍ය සහ මහේශාක්‍ය වෙන එක. මෙතනදී බලපාන්නේ ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව අනුන් ලබන ලාභ සත්කාර, ගරු බුහුමන්, කීර්ති ප්‍රශංසා දිහා බලලා ඊර්ෂ්‍යා කරනවා නම් ඒ ගැන තරහක් කහටක් හිතේ ඇති කරගන්නවා නම් අන්න ඒක තමයි ආනුභාවයක් නැති වෙන්න අල්පේශාක්‍ය වෙන්න හේතුව. ඒ කියන්නේ අනුන්ගේ දියුණුව දරාගන්න බෑකම. හරියටම. ඒ වෙනුවට ඊර්ෂ්‍යාවක් නැතුව අනුන් ලබන දේවල් ගැන, එයාලගේ දියුණුව ගැන අවංකවම සතුටු වෙන්න පුරුවන් නම් අන්න ඒක මහේශාක්‍ය වෙන්න සමාජයේ බලයක් පිළිගැනීමක් තියෙන කෙනෙක් වෙන්න හේතු වෙනවා. බලන්නකො අභ්‍යන්තර ගුණයක් ඊර්ෂ්‍යාව නැතිකම බාහිර තත්වයක් වෙන බලයට බලපාන හැකි. ඔව්, හරිම පැහැදිලි. එතකොට ධනය දුප්පත් පොහසත් ભેදයට හේතුව. ඒකනම් ගොඩක් පැහැදිලි. දන් සහ නොදීම. දන් දීම? ඔව්, විශේෂයෙන්ම ශ්‍රමණ බ්‍රාහමණයන්ට කියන්නේ ගුණවත් සිල්වත් අයට ආහාරපාන, වස්ත්‍ර, යාන වාහන, මල් සොඳ විලෝම්, ඉඳුම් හිටුම් පහන් ආදී දන් නොදෙන කෙනා. ඒ කියන්නේ මසුරු කෙනා. එයා තමයි අල්ප භෝග සම්පත් ලබන්නේ, දුපත් වෙන්නේ. ආ, මසුරුකම තමයි හේතුව. ඔව්. ඒ වෙනුවට තමන්ට හැකි පමණින් මේ වගේ දේවල් දන් දෙන කෙනා පරිත්‍යාගශීලී කෙනා එයා මහ භෝග සම්පත් ලබනවා ධනවත් වෙනවා. දීමේ සහ නොදීමේ පැහැදිලි ප්‍රතිඵලයක්. ඇත්තෙම. හරි. ඊළඟට කුලය ගැන සඳහන් වෙනවා නේද? ඒ කාලේ තිබ්බ සමාජ ක්‍රමය අනුව උසස් පහත් කුල ඒකට හේතුව කර්මය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ කොහමද? මෙතනදී බලපාන්නේ මාන්නය සහ නිහතමානීකම. මාන්නය. ඔව්, Taman ගැන ලොකුවට හිතාගෙන දැඩි ගතියෙන් මාන්නයෙන් ඉන්න එක, වැඳිය යුතු අයට වඳින්නේ නැති එක, හුනස්නෙන් නැගිටිලා ගරු කළ යුතු අයට ඊම ගරු කරන්නේ නැති එක, ආසන දෙන්න ඕන අයට ආසන නොදී ඉන්න එක, මේවටි උඩඟු අහම්කාර ක්‍රියා තමයි පහත් කියලා සම්මත කුලයක ඉපදෙන්න හේතුව. ඒ කියන්නේ අනිත් අයට ගරු නොකිරීම. ඔව්. ඒ වෙනුවට නිහතමානීව ඉන්න කෙනා ගරු කළ යුත්තන්ට ගරු කරන වන්දනා කළ යුත්තන් වන්දනා කරන පිදිය යුත්තන් පුදන කෙනා එයා තමයි උසස් කියලා සම්මත කුලයක ඉපදෙන්නේ. එතකොට සමාජයේ අනිත් අය එක්ක තියෙන සම්බන්ධතාවල ගුණාත්මක බව, Tamanගේ නිහතමානීකම වගේ දේවල් අනාගත සමාජ තත්වයට බලපානෝ කියන එක. හ්ම්. ඒක තමයි පේන්නේ. අවසාන වශයෙන් අර හත්වෙනි කාරණේ ප්‍රඥාව. ඇයි සමහරු නුවණ නැති සමහරු මහා ප්‍රඥාවන්ත වෙන්නේ? මෙතනදී වැදගත් වෙන්නේ දැනුම හොයාගෙන යෑම ඉගෙන ගැනීමට තියෙන උනන්දුව. ඉගෙනීමට තියෙන උනන්දුව. ඔව්. ශ්‍රමණ බ්‍රාහ්මණයන් වගේ දැන උගත් අය හම්බ වෙලා එයාලගෙන් කරුණු විමසන්නෙත් නම් ඒ කියන්නේ මොනවද කුසල් මොනවද අකුසල් මොකක්ද වරද මොකක්ද නිවැරද මොනවද සේවනීය කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ මොන වගේ දේවල්ද දිග කාලයක් Tamanට හිත සුව පිනිස සැප පිනිස පවතින්නේ මොනවද අහිත පිනිස පවතින්නේ මේ වගේ වැදගත් ප්‍රශ්න අහලා දැනගන්නේ නැත්නම් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නැත්නම් ඒක ප්‍රඥාව අඩු වෙන්න නුවණ නැති වෙන්න හේතුවක්. ආ, ඒ කියන්නේ ප්‍රශ්න අහන්නත් ඕන ඉගෙන ගන්නත් ඕන. හරියටම ඒ වගේ ප්‍රශ්න අහලා කරුණු විමසලා ඉගෙන ගන්න උත්සාහ කරන කෙනා තමයි මහා ප්‍රඥාවන්තෙක් වෙන්නේ. හරිම පැහැදිලි. එතකොට මේ මුළු සාකච්ඡාවෙන්ම අපිට ගන්න තියෙන ප්‍රධානම දේ තමයි අපේ ජීවිතයේ අපි අත්විඳින මේ විවිධ දේවල්. ආයුෂ, ලෙඩ දුක්, රූපය, බලය, ධනය, කුලය, නුවණ මේ ඔක්කොම අහම්බෙන් වෙන දේවල් නෙමෙයි. ඔව්. ඒවා අපේම ක්‍රියාවන්ගේ, ඒ කියන්නේ කර්මයේ විපාක, හේතුඵල ධමයට අනුව සිද්ධ වෙන දේවල්. ඒ කියන්නේ අපේ ක්‍රියාවල වගකීම සම්පූර්ණම අපිටමයි. අත්තටම. සූත්‍රයේ කියන විදිහට කර්මය අපේ දායදය, අපේ උරුමය, කර්මය අපේ මූලය, උත්පත්ති ස්ථානය, කර්මය අපේ නෑදෑයා, කර්මය අපේ පිලිසරණ. සත්වයන්ව මේ විදිහට වෙනස් කරන්නේ ඒ කර්මයමයි. අර සුබතරුණයටත් මේක හොඳටම තේරෙනව නේද අන්තිමේදී? ඔව් එයා හරීම පැහැදීමකටපත් වෙනවා. යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ, වහලා තිබ්බ දෙයක් ඇරියා වගේ, මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නුවා වගේ, අඳුරේ පහනක් දැල්ලුවා වගේ කියලා බුදුරජාණන් වහන්සේට ස්තුති කරලා එතනම තෙරුවන් සරණ යනවා. වන් මේ කර්මයේ අපේ ජීවිතේ හැම පැත්තකටම මේ ජීවිතයට වගේම මතු ජීවිතවලටත් මෙච්චර බලපානව නම් එහෙනම් දැන දැනම අද දවසේ ඉඳලම හිතා මතාම හොඳ දේවල් කරන්න යහපත් ක්‍රියාවන් වල යෙදෙන්න උත්සාහ කරන එකෙන් අපේ අනාගතයේ සමහර විට මතු භවයේ විතරක් නෙමෙයි මේ ජීවිතයේ තත්වය පවා යහපත් අතට හරව ගන්න යම්කිසි හැකියාවක් තියෙනවලේද කියන එක එක ටිකක් හිතන්න වටිනවා. නියත වශයෙන්ම ඒක තමයි මේ සූත්‍රයෙන් ලැබෙන ප්‍රායෝගිකම පණිවිඩය.